දැක්කෙන පාඨය මුල් කරගෙන නිබ්බානං පන ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකා තබ්බං මද්දඵලාන මාලම්බන භූතං වාන සංඛාතාය තණ්හාය නික්ඛන්තත්තා නිබ්බානංති කෞච්ච ඒ ලෝකෝත්තර යයි කියනු ලබන කියන්නේ ලෝකෝත්තර වූ ඒ නිර්වාණ ධර්මය සතර මාර්ග ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. මාර්ග සිතා ඵල සිත් කියන මේ සිත්වලට අරමුණු වන්නා වූ. වාණයයි කියනු ලබන কৃষ্ণාවෙන් නික්මුණු බැරි. ඊට නිකන්තත්තා නිබ්බානන්ති පෞච්ච නිර්වාණයයි කියනු ලැබේ. ඒ ලෝකෝත්තර කියන මේ කාරණයක් අප දත යුතුයි. ලෝක කියන්නේ කැඩෙන, දිලෙන, විනාශ වෙන ධර්මවලට ලෝක කියන නමක්. මුජ්ජති, පවිජ්ජති ති ලෝකෝ. ඒ ලෝක කියන මේ ධර්මවලට ඇතුළත් නොවන ඒ ස්වභාවය ඉක්මවා පවත්නා ධර්මයන්ටයි ලෝකෝත්තර කියලා. දැන් එහෙම සලකන විට ඒ කැඩෙන දිවෙන ස්වභාවය එහෙම පිටින්ම ඉක්ම වූ ධර්මයේ තමයි නිවන. ඒ මාර්ගසිත ඵලසිත වලට ලෝකෝත්තර කියන නම තිබෙනවා. ඒවාට ලෝකෝත්තරයි කියන නම දී තිබෙන්නේ කැඩෙන දිවෙන ස්වභාවය නැති බැවින් නොවේ. ඒවාද සිත්නේ මාර්ගසිත ඵලසිත. ඒවත් ඇති වෙනවා නැති වෙනවා. ඒවා අනිත්‍යයි. නිට්ටය නෑ. එහෙම වුණත් ඒවාට ලෝකෝත්තරයි කියන්නේ ඒ ලෝකෝත්තර යයි කියනු ලබන නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ ඒ මාර්ග සිත් වලින් ඒ ප්‍රත්‍යක්ෂ කිරීම නිසා ලෝකයයි කියනු ලබන පංචස්කන්ධයෙන් ඈතර වෙනවා ඵලසිත, මේ මාර්ගසිත කියන කුසල් සිත් වල විපාක වශයෙන් ලැබෙන්නේ. මේ මාර්ගසිතේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයෙන් ඊතර කරමින් නැත්නම් ඊතර වීම වශයෙන් උපදනා සිතක් වන අතර ඒ ඒ මාර්ගසිතින් ඊතර වූ කෙනෙකු විසින් පිහිටන නැත්නම් ඊතර වූ අවස්ථාව තමයි ඵල අවස්ථාවේ කියන්නේ. ඒ නිසා ඒ සිත් කොටස් දෙකටම ලෝකෝත්තර සිත් කියලා නම් කරනවා. ඒවාර විජ්ජති පවිජ්ජතිටි ලෝකෝ කියන ඒ ගණයට නොවැටෙන නිසා නෙවෙයි. ඒවාද ඇතිවන නැතිවන ධර්මයි. ඒ නිසා තමයි ලෝකෝත්තර කියන ඒ ධර්ම ලෝකෝත්තර ධර්ම සංකත අසංකත කියලා. ප්‍රභේදයකට වැටෙන සංකත ලෝකෝත්තර අසංකත ලෝකෝත්තර අසංකත ලෝකෝත්තර ධාතු තිබෙන්නේ එකයි ඒ තමයි නිවන සංකත ලෝකෝත්තරේ කීවේ සතර මාර්ග සිත් හා සතර ඵල ඒවා ඒ ඒ නිසා ඒ ලෝකෝත්තර ධර්ම පිළිබඳවත් සංකත අසංකත කියන ඒ ભેදේ එනවා දැන් ඒ ලෝකෝත්තර ධර්ම ඒ දෙකටම උතුම් ධර්ම නිර්වාණය උතුම්ම ධර්මය ඒ නිර්වාණ ධර්මය පවතිතත් එය සාක්ෂාත් කළ යුතුයි ඒ සාක්ෂාත් කළ හැකි වන්නේ සිතකින්මයි ඊට සිත් තියෙන්නේ දැන් මේ පංචස්කන්ධයක් නැත්නම් මේ ස්කන්ධ පංචකයට ඇතුළත් ඒ රූපාදී ධර්ම ඇති సంతාන තිබෙන අයම තමයි මේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ. ඒ ඒ සාක්ෂාත් කිරීම හේතු කොටගෙන ඒ නැවත නැවත හට ගැනීම, ඇතිවීම, නැත ඉපදීම වශයෙන් පවත්නා මේ පංචස්කන්ධයන්ගෙන් නිදහස් වෙනවා. මේ පංචස්කන්ධයන්ගෙන් නිදහස් වන්නේ ඒ ලෝකෝත්තර වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන ඒ ඒ මාර්ග ස්ථිතෙන් නැත්නම් ඒ මාර්ග ස්ථිත ඇතිව ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම හේතු කොටගෙන අනවරාග්‍ර සංසාරෙහි ඒ කෙරෙකු තුල අප්‍රහීන වශයෙන් පැවතගෙන එන ඒ ක්ලේශ ධර්ම ඒ අවස්ථාවවලදී නැවත නූපදන ආකාරයෙන් දුර්වියන දුරු කරනවා. ඒකයි ඒ නිසායි බුද්ධාගම පිළිබඳව සැලකෙන විට මේ ධර්මෙහි උගන්වන්නේ ඵලයට පීඩා කිරීම නෙවෙයි. ඵලය කියන්නේ කෙලෙසුන් නිසා යමක් ඇති වෙනවා නම් ඒ එහි ඵලයම. දැන් කෙලෙස් නිසා ඇතිවෙනවා කර්ම කර්ම නිසා ඇතිවෙනවා විපාක. එමනම් පටිච්චසමුප්පාදයේ එන පරිදි අවිජ්ජා තණ්හා උපාදාන කියන මේවා කිලස් ඒ නිසා සංඛාර කම්ම භව කියන ඒ කර්ම ඇති වෙන ඒ කර්ම ඇතිවීම හේතු කොටගෙන ඒ කර්මයන්ගේ විපාක වශයෙන් විඥාන නාම රූප ආදී ඒ විපාක ස්කන්ධයන්ගේ 15 වීමක. ඒ තුනටයි කියන්නේ වෘත්ත තුනේ කියලා. ක්ලේශ වෘත්ත, කර්ම වෘත්ත, විපාක වෘත්ත. ඒ විපාක වෘත්තේ කියන මේ නැවත නැවත ස්කන්ධයන් ලබා ලබන ලැබීම ඒ නවත්තන්නට නම් ඒවා ගෙන දෙවෙන කර්ම නවත්තන්නට ඕනේ. කර්මය නොනවත්වා විපාකය නවත්වන්නට බෑ. කර්මය නවත්වන්නට නම් ඒ කර්ම උපදවන, ඒට හේතු වෙන, කර්ම ඇතිවීමේ හේතු වෙන කෙලෙස් නවත්වන්නට ඕන. ඒ කෙලසුන්ගේ නැවැත්ම තමා නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා කරන්නේ. කෙලසුන් නැවත නැවත ඉදීම නවත්වන්නේ. මේ නැවැත්ම නිසා සිදුවන්නේ කුමක්ද? මේ ස්කන්ධ පංචකෙහි නැවත නැවත ඇතිවීමද නවතින. ඒ නිසා තමයි මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම පිළිබඳව කියනවා පවත්ති. පවත්. ඒ නිවනට කියනවා නිවත්ති කියලා. ඒ නිවත්ති කියන්නේ නිවනේ ස්කන්ධයන්ගේ පැවැත්මක් නැහැ. නිසා නිවත්ති. පවත්ති නිවත්ති. දැන් මේ නිර්වාණ ධර්මය හැම කෙනෙකුටම හැම සිතකින්ම දැකිය හැකි ධර්මයක් නොවේ. ඒ නිසායි චතුමග්ග ඥානේන සච්චිකාපබ්බං. මේ සතර මාර්ග ඥානයෙන් සාක්ෂාත් කළ යුතු මේ නිර්වාණ ධර්මය එසේ සාක්ෂාත් කරන තුරු කෙනෙක් දැනගන්නේ බුද්ධ ආදී උතුමන් ඒ පිළිබඳව වඩාරා පිළිදෙන බැරි. ඒ බුද්ධාදී උතුමන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ නිර්වාණය පිළිබඳව වදාරනව මේ නිර්වාණයට පැමිණීම නැත්නම් නිවන සාක්ෂාත් කිරීම කෙසේ කළ යුතුදයි කියන බවට බව දක්වනවා ඒ පිළිබඳ වූ ප්‍රතිපදාව දේශනා කොට වදාරනවා ඒ ප්‍රතිපදාවෙහි පිළිපැද ඒ ප්‍රතිපදාව ඒ ඒ තරමින් සම්පූර්ණ කළ අය ඒ නිර්වාණ ධර්මයෙන් සාක්ෂාත් කරනවා ඒ සාක්ෂාත් කරන තුරු නිවනක් ඇත්තේය කියන මේ විශ්වාසයේ මත පිහිටා කෙනෙක් ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා වූ ප්‍රතිපදාවෙන් යෙදෙන්නට ඕන. ඒ නිසා තමයි අපේ ධර්මෙහි ආගමෙහි ශ්‍රද්ධාව පිළිබඳව උගන්වන්නේ. ශ්‍රද්ධාවේ කියන එක ඇදහිීම පිළිගැනීම. ඒ ශාස්ත්‍රූන් වහන්සේ විශ්වාස කිරීම ශ්‍රද්ධාවෙන් කියවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සද්ධා කියන මෙය තමන් වහන්සේගේම වචන වලින් විස්තර කරන අවස්ථාවලදී දේශනා කර තිරන්නේ සද්ධා සද්ධාපි තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න වූ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා මේ විදිහටයි උන්වහන්සේ ශ්‍රද්ධාව විස්තර කරපු දෙයක්. දැන් සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ච ඡාගෝ ච පඤ්ඤාවේ සප්තමං ධනං යස්සේතේ ධනාති තියා පුරිසස්සවා අදලිද්දෝති තං ආහු අමෝඝං තස්ස ජීවිතං ආදි මේ විදිහට ඒ ශ්‍රද්ධාදී ධනහත පිළිබඳව දේශනා කර අවස්ථාවේදී උන්වහන්සේ ශ්‍රද්ධාව විස්තර කළේ නිසා. ඉදදීක්කවේ ආර්ය ශ්‍රාවකෝ සද්ධෝ හෝති සද්ධාහති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මකාරතේ සත්තා දේව මනුස්සාරං බුද්ධෝ භගවා එවයි වදාළස දැනින් තෙලින්නේ බුදුරජාණන් වහන්සේව විශ්වාස කිරීම වහන්සේ අරහං ආදී මේ ගුණ සමුදායකින් යුක්ත උත්තමයාණන් වහන්සේ නමකයි කියන මේ බව පිළිගන්නා බව තමයි ශ්‍රද්ධා කියන්නේ. යමෙක් බුදුරජාණන් වහන්සේව පිළිගන්නවා නම් උන්වහන්සේගේ ප්‍රකාශයක් උන්වහන්සේගේ දේශනාව පිළිගන්නවා. එනිසා ඒ අනුසාරයෙන් මේ එනවා ධර්මයේ පිළිගැනීම විශ්වාසය. ඊළඟට ධර්මයේ තිබෙන්නේ කුමකටද? ධර්මයේ තිබෙන්නේ දැන ගැනීමට සහ පිළිපැදීමට. ඒ දැන ගැනීම සහ පිළිපැදීම කරන පිළිම හේතු කොටගෙන ප්‍රතිවේදී කියන අවබෝධය ලැබෙන. ධර්මයේ පිළිබඳ පිළිනවා එහෙම ධර්මය පරියාප්ති ධර්මය ප්‍රතිපත්ති ධර්මය ප්‍රතිවේද ධර්මය කියලා කොටස් තුනක් වශයෙන් දක්වනවා. පරියාප්ති ධර්මයේ තබා දැන් මේ අපි ඉගෙන ගන්න. ඒ පරියාප්ති ඉගෙන ගත යුතු කොටස. ඒවා ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන ලබා ගන්න අවස්ථාවේදී ඒ දැනගන්නේ පරියාප්තිය තමයි. මොකද ඒ පරියාප්තිය ඉගෙන ගන්න දැනගන්නේ පිළිපදින්න. පිළිපදින්නට නම් ඒ පිළිපැදිය යුතු ධර්මයේ පිළිබඳව Taman දැනගන්න. පිළිපදින ආකාරය ඉගෙන ගන්න. දැනගන්න. නැතුව කොහොමද පිළිපදින්නේ? සුදු ධර්මයේ තිබෙනවයි කියලා පිළිපදින්නට බෑ. ඒ පිළිපදින ආකාරයත් ඉගෙන ගන්න. ඒ නිසා දැන් යස්මින් සමේ චිත්තං නිග්‍රහේ තබ්බං තස්මින් සමේ චිත්තං නිග්ගන්හාති එහෙම උගන්වන්නේ. යම් අවස්ථාවකදී සිතට නිග්‍රහ කළ යුතු නම් ඒ කියන්නේ සිතේ තිබෙන වීර්‍යාධික බව මැඩ පැවැත්විය යුතු අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථාවලදී ඒ කරන්නට දැනගන්නට ඕනේ. ඒකට දැනගන්නට තිබෙනවා වීරිය අධිකවයි දැන් පවතින්නේ. ඒ නිසායි මේ මගේ භාවනාව නැත්නම් මේ මා වඩන ඒ කර්මස්ථානය හරි හැටියට සිදුම වන්නේ. එහෙමනම් කළ යුත්තේ කුමක්ද? මේ වීරියය අචාරද්ද විරියයි කියන ඒ උසස්ව නැගදී වීරියය වමනා තත්වයට බසන්නට ඕනේ. ගෙරෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා වූ පිළිවෙත ප්‍රතිපදාව කරන්නට ඕනේ. ක්‍රියා පිළිනව ධර්මෙහි කුමක්ද කළ යුත්තේ ඒ කරන්නට. අන්න ඒ වගේ ඒ දැනගන්නේ කුමටද පිළිපදින්න. පිළිපදීම කරන්නට බෑ නොදැන. ඒ නිසා පරියාප්ති ධර්මය. එදෙවිදු වී පරියාප්තිය නැතුව මේ ධර්මයේ පවතින්නේ නැtei කියන්නේ ශාසනයේ පවතින්නේ නැtei කියන්නේ. පරියත්තෙන් විනා ධම්මෝ න තිජ්ජති කුදාචින. සවනං විනා පරියත්ති තස්මාහි සවනං වරං පරියත්තින් විනා ධම්මෝ නිත්‍යති කුඩාචන කිසි කලෙක පරියාප්තිය නැතුව මේ ධර්මයේ පවතින්නේ නැත එනි ගෙනීමක් තිබෙන්නට ඕනේ පොත්ගුලේ පොත් තිබුණයි කියලා බන ධර්මයේ පවතිනවා නෙවෙයි ඉගෙනගන්න පරියත්තින් විනා සවනං විනා පරියත්ති ඒ වගේම මේ පරියාප්තිය ඇසීමෙන් තොරව ඇතිවන්නකු නෙවෙයි. ඇසීමෙන් තොර අහන්නට. බොහෝ දෙනෙක් ධර්මයේ පිළිබඳව වැරදි හැඟීම් ඇති කරගෙන තිබෙන්නේ. Tamanne ඉගෙනගෙන. පොතපත තියෙනවා ඒ නිසා මම දන්නවා ඒක මහත්මයෙක් තවත් කෙනෙකුට කියලා තිබෙන්නේ කාලකටවත් යන්න ඕනේ නැත. ධනපොත ගන්න, ඩික්ෂනරිය ගන්න ඉගෙන ගන්න ඉතින් එතකොට ශබ්ද කෝෂයයි බණ පොතයි ඕන. ගුරුවරයෙක් ඕන නැහැ. ඉතින් අය බොහොම වැරදි. දැන් වලට වැටිලා තියෙනවා. ධර්මයේ වරදවා පුරන. ඒ නොදත් හේතු. විකාගෙන ඉන්නේ දන්නවනේ. ඒකයි වැරදි. දැන් ඒ නිසාම තමයි වර එක එක හාමුදුරු ගමක් අපි බණ පොතේ සඳහන් වෙන විසුද්ධි මාර්ගයේ. ඒ හාමුදුරුව කාලගුණශා කළා. අද ධර්මදේශනාව තමන් වහන්සේ කරන්නේ. ඒ ඒ බව දැනුම් දුන්නා. දැනුම් දීලා කියනවා ඉතින් භික්ෂුන් වහන්සේලාට ධර්මදේශනා කිරීමේ වාරය තමන්ටයි ලැබිලා තිබෙන්නේ. තමන් මේ ධර්මදේශනාව පවත්වනයි. ඉතින් ඒ ගුරු හාමුදුරනම අහලා තිබෙනවා. ඇවැත්ටි ඒ පදේ කියලා නෑ මොකක්ද කියලා ඒ යම්කිසි ධර්ම කාරණයක් ධර්මපදයක් ඉදිරිපත් කරලා මේ කුමක්ද කියවෙන්නේ ඒ හැමෝම යම්කිසි කරුණක් කිව්වා උත්තරේ වශයෙන් ඒ ප්‍රශ්නේ අහපු හැමෝම ඒක පිළිගත්ත බවක් දැක්ුවේ නැහැ දක්වන්නේ නැතුව හ්ම් කිව්වා ඈ එහෙම කියනවා සමාජයට කවුරු හරි මොහරි කියනකොට හ්ම් බල අන්න එහෙම එතෙන්දී අර උත්තරේ දීමු හඳුරු හිතුවා Tamanට වැරදිලා වෙන්න ඇති කියලා වෙන එකක් තව. එතෙන්දී දීමු. ඊළඟට තවත් උත්තරයක්. ඈ තවත් උත්තරයක්. ඉන්නේ කිව්වා ඇවැත්ති. ඔබ ඉස්ලාම් දුන්න පිළිතුර හරි. නමුත් ඔබට ඒ පිළිතුරෙහි පිහිටා සිටින්නට බැරි වෙනවා නිශ්චිතව. කාර්මයේ කුමක්ද? ඔබ ගුරු මුඛයේදී මේ කාරණය දැනෙන්නේ නැහැ. ඒ නිසා නැත්තම් කියන්නට බැරියයි. නෑ මේකමයි හරි කියලා. එහෙම කියන්නට බෑ. ඒ ශක්තිය තිබුණේ නෑ. ඒ Taman හරි හැටියට ඒ කාරණය දැනගත්තේ නැති බැරි. ඒ නිසා ඔහොම නෙවෙයි යන්න ගණෙන් එහා දැන් මහවලි ගණෙන් එහා ඒ ඒ රුහුනේ අසවල් හාමුදුරුවෝ වැඩ සිටිනවා. උන්වහන්සේ වෙත ගිහින් ඉගෙන ගන්න. කියලා ඒ හාමුදුරුවෝ ගිහින් ඉගෙන ගත්තා. අවුරුදු ගණන ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉවර වෙලා ආපසු එන්නට ගුරු හාමුදුරන්ට ගිහින් මේ කාරණය සැලකරනකොට ස්වාමීනි මා ආපසු යන්නටයි කියලා ගුරු හාමුදුරුවෝ කලේ කුමක්ද? පත්තට එළුව මේ ඉගෙනගත්ත ගෝලය ළඟ. උක්කුටක ඉඳගෙන කිව්ව මට පිටවන් දෙයි කියලා. ඒකේ කර්මස්ථාන දෙන්නේ කියලා. ඉතින් මේ ගෝල හාමුදුරුවෝ කිව්වා ස්වාමීනි මම මෙතෙක් දවස් සුභාංශයේ වෙතයි ඉගෙන ගත්තේ. මගෙන් මේ කර්මස්ථාන නම් කිව්වා ඒ දැන ගැනීම පර්‍යාප්තිය එකක්ය ගිය මාර්ගය තව එකක්. මොකද මේ හාමුදුරුවෝ සෝවාන් නමක්. ඒ නිසා ඉන්නවා කර්මස්ථාන දෙන්නේ. කොයිතරම් විශේෂ වෙනසක්ද කියලා. අන්න අනේ එහෙම අවස්ථා අපිට. දැන් මේ මේ කීය කර්මස්ථාන දෙන්නට තරම් ඒ පිළිබඳ දැනුමක් තිබෙනවා. ඒ ගිය මාර්ගය. නමුත් ධර්මයේ පිළිබඳ සමහර කර්ම පිළිබඳ දන්නේ නැහැ. ඒකයි ඉගෙන ගත්තේ නැති නිමිති. ඒ තත්ත්ව වශයෙන් සැලකන විට කවුද උසස්? අහෝ පාරක ඵල ලැබුත් නැහැ. ඒ තැනත්තා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කොහොමද? සුතව ආර්ය ශ්‍රාවකෝ සිතවත් ආර්ය ශ්‍රාවකයා ඇසු පිරු තැන් නැති ආර්ය ශ්‍රාවකයා ප්‍රත්‍යඥයා ගැන උන්වහන්සේ වදාරන්නේ අසුතව පුතුජන අසුතව පුතුජන අරියාණං අදස්ථාවි අරිය ධම්මස්සාකෝ විදෝ අරිය ධම්මේ අවිනීති සත්පුරුෂාණං අදස්ථාවි සත්පුරුෂ ධම්මස්සාකෝ විදෝ සත්පුරුෂ ධම්මේ අවිනීති. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තාන අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං සමනුපස්සති. වේදනා අත්තතෝ සමනුපස්සති ආදි වශයෙන් ඒ 20 දෑවි සක්කාය දෘෂ්ටියෙන් වදාරනවා. අශ්‍රිතවත් ශ්‍රිතවත් අරිය ශාවකයන් ඒ වැරදි හැඟීම් නෑ Tamanගේ ස්කන්ධ පංචකයේ පිළිබඳ. ඒත් සමහර කර්ම ධර්මයේ කියන කොහොම දන්නේ නෑ. ධර්ම ධාරිත්වය ධර්මතර බව නැතුව වෙන්නට ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්ත තව ඉන්නවානේ තව භික්ෂුන් වහන්සේලා මේ ශාසන ප්‍රතිපදාවෙහි යෙදෙන අය අප්‍රසිද්ධ මාර්ගඵලාභිගමයේ කොට ඒ පිළිවෙලි අරහත්ත්වයක් ලබාගෙන තිබෙනවා අරහත්ත්වය නමුත් මෙතන සිට දර දොරකඩ ළඟටවත් අහසින් යන්න බෑ අසිරියන්ට බෑ. ඒ රහතන් වහන්සේ. මේ සමහරු හිතන්නේ කොහොමද? රහත් උනේ කියවොත් දැන් එහෙම යන්නේ රහත් උනාද කියලා තහනම්. ඒ අයගේ හිතේ මේ රහත් වෙනවා කියන්නේ උඩින් යනවා කියන්නේ. නැත්නම් නොතනින් යනවා කියන්නේ. ඒක වෙන මේක. දෙදෙනම කරා. ඉතින් මේ දෙකෙන් කොයි එකද? උසස් එක. ඒකයි බලන්නේ. දැන් නිවන පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ධර්මයන් අතර ශ්‍රේෂ්ඨම ධර්මය නිර්වාණ ධර්මයයි කියලා. යාවතා භික්කවේ ධම්මා සංකතාවා සංකතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති යදිදං මදලින් මදනෝ පිපාස විනයෝ ආලේ සමුද්ධාතු වට්ටපච්ඡේදෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන එහෙමයි වදාළේ. යාවතා භික්කවේ ධම්මා සංකතාවා සංකතා. සංකත වූද අසංකත වූද යම්තා ධර්මයෝ වෙත්නම් ඒ ධර්මයන් අතර විරාගෝ තේසං අග්ගමක්ඛායති. විරාගයයි කියනු ලබන නිර්වාණ ධර්මය ඒ ධර්මයන් අතර අග්‍ර ධර්මයේ වේ. මද නිම්මදන කරන මදය නැති කරන කියන්නේ. පිපාස කියන তৃෂ්ණා පිපාසය එහෙම පිටින්ම දුරු කරන විපාක විනය ඒ රූපාදී ධර්මයන් පිළිබඳව තිබෙන ආලය ඇල්ම නැති කරන ආලය සමුද්ධාතු වක්කපච්ඡේද ක්ලේශ වෘත්ත කර්ම වෘත්ත විපාක වෘත්තයි කියන මේ ත්‍රිවිධ වෘත්තය හේම පිටින්ම සුර දමන සංහක්ඛය তৃෂ්ණාව ක්ෂය කරන සම්මත්තේ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඒ විරාගයේ නිරෝධයේ නිබ්බානය කියන මේ ධර්මයයි ශ්‍රේෂ්ඨ ධර්ම. ඉතින් සංකත අසංකත කියන ධර්මයන් අතර ශ්‍රේෂ්ඨ ධර්ම. එතකොට තව සංකත අසංකත කියන මේ දෙවදෑරුම් ධර්මයන් අතර අසංකත වූ නිර්වාණ ධර්මයමයි ශ්‍රේෂ්ඨ. එතකොට නිර්වාණ ධර්මයේ අසංකතනේ අපි ඊළඟට බලමු සංකත ධර්ම ගැන. දැන් ඒවා එක් තිබෙනවානේ තරාතිරා. ඒ සංකත ධර්ම පිළිබඳවත් තිබෙනවා තරාතිරම. එහෙම බලන විට බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳවත් වදාරනවා. යාවතා භික්කවේ ධම්මා සංකත. අරියෝ අකංගිතෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායි. එහෙමයි වදාරන්නේ. ආර්ය ශ්‍රාණික මාර්ගය ඒ සංකත ධර්මයන් අතර ශ්‍රේෂ්ඨයි කියලා. එමයි මග්ගා නට්ටං විකෝ සෙට්ඨෝ සච්ඡානං චතුරෝපදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං විපදානං ච චක්කුමා හිමිනවන ඒසෝව මග්ගෝ නත්තඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය ඒ කම්මි තුම්හි ප්‍රතිපජ්‍යත මාරස්තේ තං සමෝහන දැන් මේ ඒ මාර්ගෙහි පිළිපදයි නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කළ යුතු වන්නේ. ඒ නිසා මේ මාර්ගයයි ශ්‍රේෂ්ඨ. සංකත ධර්මයන් අතර. ඒ එතකොට මේ මාර්ගයේ ශ්‍රේෂ්ඨයි සංකත ධර්මයන් අතර මේ මාර්ගය ලැබෙන්නේ කොහේද? සතර මාර්ග සිද්ධි. ඒ ඵල සිත්වල ලැබෙන්නේ මාර්ගයේ සිටේ විපාක වශයෙන් ඵලය ලැබෙන්නේ. මාර්ගයේ නොලැබ ඵලය ලබන්නට බෑ. මේ මාර්ගසිද්ධියේ තමයි මේ ක්ලේශ ප්‍රහාණය පවත්න්නේ. නැත්තම් ක්ලේශ ප්‍රහාණය සිදු කරන ධර්ම වශයෙන් සැලකන්නේ මාර්ගසිතෙහි යෙදෙන ඒ ආර්ය මාර්ගය. නිර්වාණය අරමුණු කරමින් උපදනා බැවින් ඒ ඇතිවන්නේ. අන්න ඒ නිවන. ඒ නිවන තණ්හාය නික්කන්තත්තා කියලා කියන්නේ. তෘෂ්ණාවෙන් නික්මුණා කියන එක. නික්මුණ බැවින් තෘෂ්ණාවෙන් නික්මුණ බැවින් කියන්නේ මේ නිර්වාණ ධර්මය තෘෂ්ණාව පිළිගන්න එකක් නෙවෙයි. තෘෂ්ණාව එයින් බැහැරයි. දැන් අප පිළිබඳව සැලකෙනවා නම් අපේ කේසාන්තෙහි පටන් පාදාන්තයේ දක්වා අවටි මේ ආකාශයෙන් පිරිවැරි වූ මේ ස්කන්ධ පංචකයේ කවර තැනක්ද තෘෂ්ණාවට අරමුණු නොවන්නේ තෘෂ්ණාවෙන් තෘෂ්ණාවෙන් අරමුණු කරන ධර්ම පිළිදෙන්නේ මේ අපේ මේ ස්කන්ධ පංචකේ ඒ නිසා ස්කන්ධ පංචකය තමයි තෘෂ්ණාවේ තෘෂ්ණාව හත ගන්නා තැන නැත්තම් තෘෂ්ණාවට වස්තු ඒ නිසානේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පුට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා එන්නේ. ඒ ධම්ම තණ්හා කියන ඒ පදයට ඇතුළත් ධර්මය නම් මොනවාද? ලෞකික ධර්ම. ලෞකික ධර්ම. නිර්වාණ ධර්මය නෑ එතන. ධම්ම තණ්හා කියන්නේ ලෞකික සිත 81 සමගියදන චෛතසික රූප 80 රූප කියන මේවා තමයි මේ ලෞකික ධර්ම. ඒවලේ ලෞකික ධර්ම වලින් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහ ඇර අනිත් ඒවා ඇතුළත් වෙන්නේ ධම්ම කියන කොටට. ලෞකික සංහාව ගන්නා විට හැම විටම ලෞකික ධර්මයි ඒ তৃෂ්ණාවේ අරමුණ ගන්න. ලෝකෝත්තර ධර්ම අරමුණු කරන්නට බෑ. ලෝකෝත්තර ධර්ම එකක්වත් ඒ তৃෂ්ණාවෙන් අරමුණු කරන්නට බැරි බව අපට තේනවා. তৃෂ්ණාව ඇතිවන්නේ මෝහයක් සමග. তৃෂ්ණාව ඇතිවන්නේ මෝහයක් සමග. මෝහයෙන් තොර তৃෂ්ණාවක් ලැබෙන්නේ නැහැ. මෝහය ප්‍රඥාවට ප්‍රතිවිරුද්ධ ධර්මයක්. ප්‍රඥාව කරන්නේ ආලෝක කරන ධර්ම. එළිය කරන ධර්මය තමයි නුවණ. ප්‍රඥා ප්‍රඥා ආලෝකය. නුවණ නැමැති එළිය. මෝහය ඊට ප්‍රතිවිරුද්ධයි. ඒක අඳුර, අන්ධකාරය. ඒ අන්ධකාරවත් සිතකින් නිවන අරමුණු කරන්නට බෑ. ප්‍රඥාවත් සිතකිනුයි නිවන අරමුණු කරන්නේ. ඔව්. ඒ ප්‍රඥා ආලෝකය. ප්‍රඥා ආලෝකය. දැන් දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය නොඑක් අවස්ථාවලදී නොඑක් ලෙස දේශනා කොට වදාළා. කීවනේ පටිච්චසමුප්පාද දේශනාවෙහිදී ඒක ආකාරයට. ඒ ආර්ය සත්‍ය දේශනාවෙහිදී තවත් අයි. දේශනාවකට වදාළනේ. ඒ වගේම මේ නිර්වාණ ධර්මයට නම් රාශියක් ඒ නම් රාශිය අතුරෙන් ඊටාම ප්‍රසිද්ධ නම තමයි නිබ්බාන කියන මේ වචන. නිබ්බාන. কৃষ্ণාවෙන් නික්මුණු. কৃষ্ণාවෙන් බැහැර වුණු. ධර්මයේ කියන තේරුම ඇති නිබ්බාන වාන සංඛාතාය තණ්හාය නික්කන්තක් අනේ ධර්මය පිළිබඳව එන කරුණු දෙකක් අප කියන්න ලැස්තුනා පසුගිය දිනෙහි සෞපාදිශේෂ නිබ්බාන ධාතුව අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියන මේ මේ නිර්වාණය ආකාර භේදයෙන් දෙකක් කොට කතා නිර්වාණ දෙකක් නැහැ. නිර්වාණය කියන්නේ එකමයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ නිර්වාණය, සරියුත් මහරහතන් වහන්සේ අවබෝධ කළ නිර්වාණය, මුගලන් මහරහතන් වහන්සේ දුටු නිවන කියලා එහෙම වෙනසක් ගිය පසුගිය කල්පවල උපන් පහළ වුණු මේ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කළ නිවන එහෙම වෙනසක් නෑ නිර්වාණ ධර්මයයි කියන විට නිවන කවදත් එකම නිවනයි. නමුත් ඒ නිවන, ඒ නිවන අවබෝධ කිරීමයි පිළිදෙන්නේ, සාක්ෂාත් කිරීමයි පිළිදෙන්නේ. ඒ නිර්වාණයට පැමිණෙනවයි කියන්නේ ඒ සාක්ෂාත් කිරීම වශයෙන් පැමිණීම. අරමුණු කිරීම වශයෙන් පැමිණීම. මිසක එහෙම නැතුව කොහරි තැනක් නෙවෙයි යන්නේ. එම දිසා වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. දිසාවම් කෙනෙක් නොගිය විරු දිසාව කියලා දක්වනවා. එහෙම එනවනේ. අර සමතිත්තිකං තේලපත්තකං අ තථා පරිහරෙය්‍ය ඒවං සචිත්ත මනුරක්ඛේ පත්තයානෝ පත්තයානෝ දිසං අගත පුබ්බං කියලා. ඒ කියන්නේ මුවවිත දක්වා පිරුණු තෙල් පාත්‍රයක්. කවුරු හරි රැගෙන යනවා නම් බොහෝම මේ තෙල් දැగిරෙන්නේ නැති වෙන්නට පරිස්සම් වෙන්න යන්න. යන්නට ඕනේ එහෙමයි. ඒවං සචිත්ත මනු රක්ෂේ. ඒ වගේ තමාගේ සිත ආරක්ෂා කරගන්නේ සිත රක්ණේය. හරියට තෙල් පාත්‍රයේ මෝවිතින් තෙල් කෙනාද පත්තයානු දිසං අගත පුබ්බං මින් පෙර නුගිය විරු දිසාවට යන්නට බලාපොරොත්තු වන තැනැත්තා විසි ඒ නුගිය විරු දිසාව යනුවෙන් එතන දැක්ුවේ නිවන නිවන ඉතින් ඒ නිවන බලාපොරොත්තු වන තැනැත්තා මොනවාද කළ යුත්තේ ඒ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නේ අපි කියවනේ මාර්ග සිටි. ඒ මාර්ග සිටයි කියලා ඊට නම් දී තිබෙන්නේ ලෝකෝත්තර මාර්ගය උපදනා සිට බැරි. ඒ මාර්ගය ලැබෙන්නේ සිටෙහි. ඒ නිසා ඊට මග්ග චිත්ත කියලා කියන්නේ. කියන්නේ මග්ග සංපයුක්ත චිත්ත. මාර්ගය හා සංප්‍රයුක්ත වන්නා වූ සිට. සම්මා දිට්ඨිය ආදී අංග 8ක් පිළිනවා ඒ චෛතසික 8ක්. ඒ චෛතසිකාට ඒක උපාද ඒක නිරෝධ ඒක ආලම්බන ඒක වත්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් සිතක් සමග උපදිනවා මේ අංග අටම යම් අවස්ථාවකදී එක සිතක පහළ වෙනම් ඒ පහළ වෙන මුල්ම අවස්ථාව තමයි සෝතාපට්ටි මග්ග චිත්ත කියන්නේ සෝතාපට්ටි මග්ග චිත්ත ඒ අවස්ථාවේදී ඒ මාර්ගසිතේ අරමුණ වන්නේ නිවන ඒ නිවන දැකීම නිසා අරමුණු කිරීම වශයෙන් නිවන දැකීම නිසා එතෙක් තමාගේ సంతානෙහි පැවති ක්ලේශ ධර්ම සමූහයක් නැවත උපදින්නට පිළෙන ශක්තියෙන් පිරිහිලා යනවා නැතුව යනවා දුරු වී යනවා නැවත උපදින්නට බෑ ඉතින් ඒ නිසා අපි ඒකට කියන්නේ කුමක් කියලාද ඒ කෙලෙස් සංසිඳුණයි කියලා. එහෙමනේ කියන්නේ. කෙලෙස් සංසිඳීම. උපසමය කියලා කියන්නේ සංසිඳීම. ඒ ඒ වචනේ පාවිච්චි කරන්නේ මේ පොරොකින් කපනවා වගේ එලේලේ තියෙන කෙලෙස් කපලා දානවා නේද? එලේලේ තිබෙන එක. එලේලේ එහෙම කෙලෙස් නැහැ. කෙලෙස් කියන ඒවා එලේලේ තිබෙනවයි කියලා ගන්නට තිබෙන්නේ අපි දන්නවානේ පරමාර්ථ ධර්මයන්ගේ පිළෙන උපාද පිටි භණ්ඩ කියන මේ ක්ෂණත්‍රය තුලයි ඒහි පැවැත්ම තිබෙන්නේ. එහෙම තිබෙනවා නම් තමයි තියනවා කියන්නේ. එහෙම නැත්නම් ද මාර්ගසිත උපදිනකොට කොහොමද කෙලස් තියෙන්නේ? ඒ සිතත් සමග උපදන අකුසල ධර්ම නැහැ, අකුසල් සිත් නැහැ. ඒ නිසා ඒ මාර්ගසිත ඉපදීමෙන් වනුයේ නිවන අරමුණු කිරීමයි. ඒ නිවන අරමුණු කිරීමේ අනුභවයෙන්ම තමා සිදුවන්නේ අර නැවත යම් කෙලෙස් වලට ඉපදීමට ශක්තියක් තිබුණා නම් ඒ ශක්තිය නැතිය. ඒකයි අනුසය ප්‍රහාණය කියන්නේ. ඒ අනුසය ප්‍රහාණය. ලොර ඒ අනුසය ප්‍රහාණය වන්නේ අනුසය ධර්ම දෙකක. ditthi vichikicca. එවනත්නම් සංයෝජන වශයෙන් දක්වනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඉතින් ඒ අවස්ථාවේදී ඒ නැතිව යාම වන්නේ මක් නිසාද? නිවන අපිට කියත හැකි නිවනට පැමිණීම නිසා කියලා නැත්නම් නිවන සාක්ෂාත් කිරීම නිසා නිවන දුටු නිසා ඒ වචන කවරක් හෝ පාවිච්චි කරත හැකි. නමුත් තේරුම පිළිගන්නට ඕනේ. මොකක්ද මේ? කලේ නිර්වාණ ධර්මයේ ඇති හැටියේ Tamanගේ විශිෂ්ට වූ ඒ මාර්ග ලෝකෝත්තර නුවණින් දකිනවා. එතෙක් දැක්කේ නැහැ. ලෝකෝත්තර නුවණින් මේ දැක්ක. ඉතින් ඒ වෙලේ Taman නිවන් දුටු කෙනෙක්. දැන් ඒ වෙලේ සිට ඒ තැනත්තා පිළිබඳව අප කතා කරනවා නම් එතෙම නිවන දුටු තැනත්තේ. නිවන් දුටු තැනත්තේ. දස්සන සම්පත්තිය කියන එක ඇති වුණු කෙනෙක්. නිවන් දුක තැන. ඉතින් මේ නිවන පිළිබඳව ඒ නිසා කියනවා ඒ ඔහු සාක්ෂාත් කළ අවබෝධ කළ පැමුණුණු ඒ නිවන සෝපාදිශේෂ නිබ්බාන ධාතු ඒ උපාදි කියා නමක් පිළිෙන්නේ මහ ප්‍රාණ ධ්‍යාන නෙවේ. මේ අල්ප දයන්න උපාදි. ඒ උපාදි කියලා නම ස්කන්ධ පංචකයටයි දී තිබෙන්නේ. මේ මක්නිසාද තෘෂ්ණා දෘෂ්ටියෙන් අරමුණු කරන බැරි. තෘෂ්ණා දෘෂ්ටියෙන් අල්ලා ගනු ලබන බැරි. පංචස්කන්ධයට උපාදි කියලා නම. ඒ ඒ උපාදි සංඛ්‍යාත ස්කන්ධ පංචකය සහිත කියන එකයි සෞපාදි ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ. ඒ උපාදී කියන ස්කන්ධ පංචකය තිබියදී ප්‍රත්‍යක්ෂ කළ දුටු පැමිණු නු නිවන සෞපාදි ශ්‍රේෂ්ඨ නිබ්බාන ධාතු. දැන් ඒ ඒ පින්වතාට Taman කැමති අවස්ථාවකදී ඒ නිර්වාණ ධර්මයට පැමිණ වාසය කරත හැකි. ඉතින් පැමිණ වාසය කරනවා කියන්නේ කුමක්ද? අපි කියවන තැනක් නෙවෙයි කියන්නේ. ඒ පැමිණෙයි කියන්නේ අරමුණු කිරීම වශයෙන් ඒ නිවන Tamanගේ ඵලසිතී අරමුණු කරමින් සිටින්නට පුළුවන්. ඒ ඵලසිත යම්තාක් පවතීද ඒ තාක්කල් ඒ කියන්නේ ඵලසිත පවතිනද කියන්නේ ඵලසිත නැවත නැවත නැවත නැවත ඇතිවීම නැතිවීම වශයෙන් පැවතගෙන යනවා. වෙන වෙලාවක අපට සිත් ඇති වෙනවා වගේ. ඒ ඵලසිත්ම නැවත නැවත උපදවාගෙන සිටින අවස්ථාව තමයි ඵල සමාපත්තිය කියන්නේ. අන්නේ ඵල සමාපත්තිය අවස්ථාවේදී වෙන අරමුණක් නැහැ. එකම අරමුණයි ඉතිරෙන්නේ ඒ අරමුණ නිවන. ඒ නිසා කෙනෙකුට කියත හැකි ඒ තැනත්තා නිවනට පැමිණ ඉන්නවයි කියලා. නැත්නම් නිවනට පැමිණ මේ සිටින තැනැත්තේ. ඒයින් අදහස් කරන්නේ අරමුණු කිරීම වශයෙන් නිර්වාණ ධර්මය අරමුණු කොටයි සිටින්නේ. ඉතින් එතන තියෙන්නේ කුමක්ද? එතන තිබෙනවා සාන්ත බවක්. ඒ සාන්ත බව කෙලෙස් භරිත පුද්ගලයන් මොනම විදිහකින්වත් සිතා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. කෙලස් බරින් බර වෙලා සිටින කෙනෙකුට ඒ නිර්වාණයෙහි තිබෙන සාන්ත ස්වභාවය කොහොමදවත් තේරුම් ගන්නට බෑ. කොහොමදවත්. ඒ සඳහා යම් කමින් හරි සිතා ගන්නට පුළුවන් වන්නේ මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ වූ තත්වාකාරය විදර්ශනා නුවණින් දැක මේ අනිත්‍ය දුක්ඛය අනාත්මය කියන මේ ලක්ෂණ ත්‍රය කවුදෙන්වත් අහපු නිසා නෙවෙයි තමන්ම ప్రత్యක්ෂ වශයෙන් තමන්ගෙන් නුවණින් දුටු නිසා අන්නේ එතකොට තරමකින් නිවන පිළිබඳ වූ අනුමානය බොහොම හොඳට ඇතිරේ. මේ සාමාන්‍යයෙන් අපටත් තිබෙනවා නිවන පිළිබඳ අනුමානය. නමුත් ඒක නිවැරදිම අනුමානයක් නොවන්නටත් පුළුවන්. ඒව නෙවෙයි ස්කන්ධ පංචකය පිළිබඳව තේරුම් ගත්තොත් හරියටියට දැක්කොත් නුවණින් ඒ දැනටාට මේ කියන ලබේ කිසිදු දෙයක් කිසිදු ස්වභාවයක් කරදරයක් හිරිහැරයක් පරිබෝධයක් කම්කටොල්ලක් නොමැති ස්වභාවයක් නිවනේ කියන එක ඇඟින් දැන් වැටෙන අනේ ඒ සෞපාදිශේෂ නිබ්බාන ධාතුව පැමිණෙන අවස්ථා පිළිනවා කියන්නේ හතර සෝවාන් මාර්ග ඵල සකෘදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල ඒ සාක්ෂාත් කිරීම මාර්ග සිත් වලින් කරන්නේ ඒ නිසා ඒ සතර වරකදී සෞපාදි ශේෂ නිබ්බාන ධාතුවට කෙනෙක් පැමිණේ අනුපාදි ශේෂය කියන්නේ මේ ස්කන්ධයන්ගේ ශේෂයක් නැති කල්හි ලැබෙන නිවන ඉතින් එවිටයි එන්නේ ප්‍රශ්නයක්. කවුද ඒ ලබන තැනැත්තා? ඒ ප්‍රශ්නේ නෝනේ. මෙතෙක් කල් හිටියානේ කෙනෙක් කියලා අපි කියනවානේ කෙනෙක් හිටියා. සෝවාන් පුද්ගලයා, සකෘදාගාමි පුද්ගලයා, අනාගාමි පුද්ගලයා, රහතන් වහන්සේ කියන එහෙම පුද්ගලයන් පිළිබඳව අප කතා කළානේ. දැන් ඊළඟට අනුපාදි ශේෂ නිබ්බාන ධාතුව ස්කන්ධ පරිනිර්වාණයෙන් පසු. ඒ අනුපාදි ශේෂ නිබ්බාන ධාතුවට පැමුණා කියලා කියනවා. ඉතින් එතකොට ඒ ප්‍රශ්නේ එන්නේ ඒ කොයි පුද්ගලයාද? Taman හිතාගත්තනම් Taman සලකනවා ඒ රහතන් වහන්සේය කියන ඒ උතුමාය සෞපාදිශේෂ නිබ්බාන ධාතුවට පැමිණ වදාලේ කියලා. ඒ අනුසාරයෙන්ම කිය යුතුව තිබෙනවා ඒ රහතන් වහන්සේම අනුපාදිශේෂ නිබ්බාන ධාතුවට පැමිණ වදාළා. එහෙමයි කියන්නට තියෙන්නේ. එහෙම නැත්නම් මොකක්ද තිබෙන්නේ? එහෙම නැත්නම් කියන්නට ඕනේ කුමක්ද? ඒ නිසා තමයි මේ දිනතුන් දන්නවනේ අර ගාථාවක් තිබෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ ගාථාවක් දුක්ඛ මේවහින කෝචි දුක්ඛිතෝ කාරකෝ න කිරියාව විජ්ජති අත්ති නිබ්බුති න නිබ්බුතෝ කුමා මග්ගමත්ති ගමිතෝ න විජ්ජති කියන අන්න ඒ අනුසාරයෙන් තේරුම් ගන්නට උත්සාහයක් කරන්නට දුක්ඛ මේවහි න කෝචි දුක්ඛිතෝ දුක්ඛක්ම ඇත්තේය දුක් විඳින කෙනෙක් දුක් ලබන කෙනෙක් නැත්තේය නකෝච දුක්ඛිතෝ දුකටපත් කෙනෙක් නැත්තේය ඉතින් මොකක්ද මේ දුක දැන් අපි එතන බලන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දුකයි කියා වදාලේ කුමක්ද උන්වහන්සේ පුද්ගල ආරෝපණයක් කොට දුක වදාලේ නැහැ උන්වහන්සේ වදාලේම ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා අර අන්තිම කරපු ඒ වචනයෙන් අර සියල්ලම සම්පින්දණය කෙරේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා පංච උපාදානස්කන්ධයයි දුක. ඉතින් පංච උපාදානස්කන්ධය දුක නම් රූපූපාදානස්කන්ධෝ රූපූපාදානස්කන්ධය මමද ඒ රූපූපාදානස්කන්ධය මගේද? එහෙන් බලන විට මම කියලා කෙනෙක් හෝ මගේ කියලා දෙයක් ලැබෙන්නේ නැහැ. මක් නිසාද නොලැබෙන්නේ? ඒ රූපය කියන්නේ රූපස්කන්ධය ඒ රූපස්කන්ධයේ ඇතිවීමට උවමනා කරන කරුණු ලැබීම නිසා ඇතිවෙනවා මිසක කාගේවත් උවමනාව නිසා ඇතිවන දෙයක් නෙවෙයි. එන්නේ අවිද්‍යා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය, ආහාර සමුදය රූප සමුදය කියන ඒ රූප සමුදය පිළිබඳව දේශනා කර තිබෙනවා. අපි අභිධර්මයේදීත් ඉගෙන ගත්තනේ රූප සමුත්ථාන හතරක් ගැන. මෙන්න මේ සමුත්ථානයන් නිසා රූප උපදිනවා. ඒ සමුත්ථානයන්ගේ නෑ වමනාවක් මම මේ රූප උපදවන්නට ඕනේ කියලා. ඒවා සත්ව නොවන පුද්ගල නොවන ස්වභාවය. ඒ රූපයේද සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි. මේ කර්ම නිසා ඒ ඇති වෙනවා. ඇති වෙනවා. එහෙමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳවම තත්ත්වය. නාමස්කන්ධය නාම ස්කන්ධෙත් එහෙමයි. නාම ස්කන්ධය කෙනෙකුට පුළුවන් නෑ අපි හිතන්නේ කෙනෙක් කියලා තමයි. නාම ස්කන්ධය අපි සිත මමයි කියලා නගන්නේ. නමුත් සිත මමයි කියන්නට පුළුවන්කමක් නැත්තේ සිත ස්වෛරී ධර්මයක් නෙවේ බලයක් ඇති දෙයක් නෙවේ. ඒද ඇතිවන්නේ ඒ ඇතිවීමේ හේතුන් ප්‍රත්‍යයන් නිසා. ඒ නිසා ඒ සප්පච්චේ නාම රූපයි කියන මේ ධර්ම එකක්වත් මම කියන මේ ගොඩටවත් ඒ කවුරු හරි එයින් පිටත්තරව මමයි කියන්නට පුළුවන් නම් එහෙම කෙනෙකුගේ අයිතිවාසිකමක් වශයෙන් කියන මගේ කියලා කියන්නටවත් පුළුවන් දෙයක් නෙවෙයි. අන්න හරි. ඒ ඒ ඒ නිවන කාටද ඕන? ඉතින් ඒ නිවන වුණා කරන්නේ මේ ස්කන්ධ පංචක භාරය බහා තබන්නට. ඒ ස්කන්ධ පංචකය පිළිබඳ වූ වර බහා තබන්න. ඒ නිසා තමයි දැන් ව්‍යවහාර වශයෙන් ගත්තොත් ව්‍යවහාර වශයෙන් ගත්තොත් කොහොමද කියන්නේ? කවුද දුක් විඳින්නේ මම? මටයි මේ දුක මමයි මේ දුක විඳින්නේ. ඒ ව්‍යවහාරය. ව්‍යවහාරය. නමුත් මේ මමයි කීවේ මගේ කීවේ මොනවද කියලා බලන විට ඒ අන් කිසිවක් නෙවෙයි මේ රූපාදී ස්කන්ධ පහ. රූපාදි ස්කන්ධ. ඒ නිසා වහන්සේ වදාරනවා ඒ නිරූපය ඒ රූපය පිළිබඳවම සමසත ස්කාර ආකාරයේ මෙන්න තුන්ට මතක නැති ඇති දැන් මම බොහෝම දවසකට ඉස්සෙල්ලා කලකට ඉස්සෙල්ලා මෙතෙන්දි කිව්වා. සත්තාලීසාකාර විදර්ශනා භාවනාව ගැන. එහිදී අපි ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා පංචස්කන්ධේ රෝගතෝපස්සන්තු. අනුලෝමිකං කන්තිං පටිලභති. පංචන්නං කන්ධානං නිරෝධෝ. ආරෝග්‍යං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත ඥානං ඔක්කමති. සම්මත්ත ඥානං ඔක්කමමානෝ සෝතාපට්ටි ඵලංගා සකදාගාමි ඵලංගා අනාගාමි ඵලංගා අරහත්තං වා සච්චිකරස කරෝති. ඒ විදිහට රෝගතෝ දණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ ඊතිතෝ උපද්දවතෝ ආදි වශයෙන් එන ඒ චත්තාලීසා කාර්යය ගැනම කියලා. මොනවාද ඔය රෝග වශයෙන්, දණ්ඩ වශයෙන්, ආබාධ වශයෙන්, ඊති වශයෙන්, උපද්දව වශයෙන් බලන්නේ මොනවාද? පංචස්කන්ධය. පංචස්කන්ධය. ඒ පංචස්කන්ධයෙන් පිටත්තරව සත්‍ය කියන්නට දෙයක්වත් නැහැ. මේ පංචස්කන්ධයේ සත්‍යයකයි කියා ගත්තට පරමාර්ථ වශයෙන් ආර්ය සත්‍ය වශයෙන් සත්‍යයකයි ගන්නට දෙයක් නැහැ. හිරෙන්නේ ඈ නෑ නෑ සත්‍ය එකයි. සත්‍ය කියන්නේ සත්‍ය හතරයි. ඒ ආර්ය සත්‍යය කියලා කිව්වේ ඒකයි. ආර්ය සත්‍ය හතරක්. ඒ ඒ ආර්ය සත්‍ය හතරෙහි එකක් දුක්ඛ සත්‍ය, අනික සමුදය සත්‍ය, අනික නිරෝධ සත්‍යය අන්තිමට දක්වනවා මාර්ග සත්‍යය. ඉතින් ඒ දුක්ඛය දුක්ඛ හේතුවක්ය ඒ දුක්ඛ හේතුව සම්පූර්ණයෙන් නැසීම හේතු කොට ලබන ඒ දුකින් නිදහස් වූ සංසිඳීම් සැපය ඒ සැපයට පැමිණෙන්නා වූ පිළිවෙතය කියන මේ සතර පිළිබඳව දැන ගැනීම අතිශයින්ම අමාරු දෙයක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ තස්ස භික්කවේ අනනුබෝධා අපටි වේදා කියලා මේ විදිහට වදාරන වහන්සේ මහණෙනි මේ සතරක් වූ ආර්ය සත්‍යයක් අනුබෝධ අවබෝධ නොකිරීමේ හේතුවෙන් නුඹලාද මමද තමන් වහන්සේ ගැන සඳහන් කරනවා නුඹලාද මමද බොහෝ කලක් දීර්ඝ කාලයක් මේ සසර සැරිසරුවයි සංසාරේ එතන කියනවා නුඹලායි මමයි ඒ මොකද ඒ සම්මුතිය එතකොට සංසාරේ කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඒකට දෙනවනේ උත්තරේ මොනවාද සංසාරේ කියන්නේ සංධානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බචින්නම් වත්තමාන සංසාරෝති පෞච්චති සංසාරය කියන්නේ අනිකක් නෙවේ ස්කන්ධ ආයතන ධාතු කියන මේ ධර්මයන්ගේ නොසිඳ පැවතගෙන යාම ඒ තමයි සංසාරය කියන්නේ ඒකමයි චක්‍රය කියන දේශනා කොට වදාලේ පටිච්ච සමුප්පාදී ආදියක් අවසානයක් චක්‍රයක නැහැ එහෙනම් මොකද කරන්න තියෙන්නේ චක්‍රයෙහිම ගමන් කොට අවසානයකට එළඹෙන්නට බෑ අන්තිමට මොකක්ද කරන්නට තියෙන්නේ මේ චක්‍රය සුළු විසුළු කර දවන්නට ඕනේ. චක්‍රය කඩන්නට ඕනේ. ඕනේ මේ දුක මේ දුකයි දුක විඳින්නේ මමයි කියලා අපි ගන්නවනේ. අන්න එයාටයි ඕන කරන්නේ. උවමනා නැති කෙනෙකුට නම් නෑ උවමනා නැති කෙනෙකුට නම් ඒ කියන්නේ දැන් අපිට දැනගන්නට ලැබුණා කෙනෙක් පිළිබඳව ඒ තැනත්තා බෞද්ධයෙක්ව සිටියේ ඉඳලා පස්සේ ඒ ක්‍රිස්තියානිය වැළඳගත්තා. අපර මොකද්ද වරදකටත් අහු වෙලා ඊට පස්සේ මරණයටත්පත්තු. ඒ මරණයට පැමිණුණාම ඒ ක්‍රිස්තියානි පූජකතුමා ඒ පුද්ගලයා පිළිබඳව කරන ඒ අනුශාසනයකදී මරණ පොළවලදී කියනවනේ ටික කලක් අඳුරේ සිට නැවතත් ආලෝකයට පැමිණි අසුවලා කියලා කිව්වා. ඒ අඳුරේ හිටියේ මේ බෞද්ධයෙකු හැටියට හිටි කාලේ <laughs> බෞද්ධයෙකු හැටියට හිටි කාලේ අන අඳුර එයා සලකන්නේ අඳුරේ කියලා. දැන් අපි කියන්නේ මෝහාන්ධකාරය කියන්නේ කුමක් නිසාද? මෝහාන්ධකාරය කියන එකට දෙන ලොකුම තේරුම කුමක්ද? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං විච්ඡති අවිජ්ජා එයයි එතකොට දුක පිළිබඳව නොදැනීම මෙන්න මේ දුක පිළිබඳව නොදැනීම තිබියදී තමයි ඒ පිළිබඳව අප කතා කරන්නේ දුකින් නිදහස් වන්නට කතා කරන්නේ. ඒ නිසා ඒ දුක පිළිබඳව නොදැනීම හේතු කොටගෙන දුකෙහිම ගැලී සිටින එහෙත් ඒ සැපයි කියා සැලකෙන කෙනෙකුට කොහොමදවත් ඒ දුකෙන් නිදහස් වීම ගැන හිතා ගන්නට බැහැ. ඒ තමයි. නෑ ඒ තමයි මේ සම්මුතිය. නැත්තම් කොහොමද කතා කරන්නේ? ස්කන්ධය නෑ නෑ සම්මුතිය කියන්නේ බොරුවක් නෙවෙයි. සම්මුතියක් බොරුවක් නෙවෙයි, පරමාර්ථයක් බොරුවක් නෙවෙයි, ආර්ය සත්‍යයක් බොරුවක් නෙවෙයි. ඒක කොහොම සත්‍යය? සම්මුති සත්‍යයයි කියන්නේ පිළිගැනීමේ හැටියට සත්‍යය. සම්මුති සත්‍යය. ලෝකයා පිළිගන්නවා නම් යමක් ඇත්තයි කියලා ඒක සත්‍යයක්. ඒ සත්‍යය. ඒ සත්‍යයට පිටුපා ලෝකෙහි ජීවත් වන්නට බෑ. මම ඉන්නවයි කියලා ලෝකයා පිළිගන්නවා නම් කාටවත් කියන්නට බෑ මම නැහැ කියලා. එහෙම කියන්නට බෑ. එහෙමනම් කවුරු හරි ලොකුම අපරාධයක් කරලා එයාට කියත හැකි මම කියලා කෙනෙක් නැහැ. ඒ නිසා ඒක මම නෙවෙයි කළේ කියලා. එහෙම කියන්නට බෑ ඒ සම්මුතිය. ලෝක ව්‍යවහාරය සම්මුති සත්‍යය. ඊළඟට ඒ සම්මුති සත්‍යය පරමාර්ථ සත්‍යෙහිලා බලනවා. පරමාර්ථ සත්‍යයිලා බලන විට ඒ සම්මුති වශයෙන් පිළිගත්ත ඇත්ත දියවි ගොස් එය බොරුවක් බවට පත්වෙනවා පරමාර්ථ සත්‍යෙහි පීඨා බලන විට එතකොටයි එන්නේ පරමාර්ථ සත්‍ය වශයෙන් තිබෙන්නේ මමයි කියලා කෙනෙක් නෙවෙයි එතන තිබෙන්නේ රූප කොටක් තිබෙනවා චිත්ත චෛතසිකය කියන තව ධර්ම කොට දෙකක් තිබෙනවා චිත්ත චෛතසික රූප මෙන්න මේ කොටස් තුන තමා ඉස්සෙල්ලා මම කියාගත්ත ඒ පුද්ගලයාව දෙන් කරලා ගන්නවා නම් තිබෙන්නේ මෙන්න මේ ටිකයි. ඊළඟට ඒ ඒ ඒ ඒ ධර්මවල දැන් රූප රූප චිත්ත চৈতසික කියන මේ ධර්මවල ඒ සිත්වල බෙදීමක් තිබෙනවා කුසල්ය අකුසල්ය විපාකයේ ක්‍රියාය කාමාවචරයේ රූපාවචරයේ අරූපාවචරයේ ලෝකෝත්‍රයේ ඔයාදී ප්‍රභේද වශයෙන් ඒ සිත බෙදලා දක්වනවා. ඒ ඒ භවයන්ට අනුව. භවයන්ට අනුව. ඊළඟට චෛතසික වෙලක් තිබෙනවා ස්කන්ධ වශයෙන්ම දෙකක් වෙන චෛතසික දෙකක් තිබෙනවා වේදනා සංඥා කියන අනිත් චෛතසික පනසම සංස්කාර ස්කන්ධය කියලා වෙන්නේ. වෙන් කර දක්වනවා. ඒවා චෛතසික සිතක ඇතිවන ධර්ම. ඒ වේදනා වශයෙන් ගන්නා ඒ ධර්මයේද ප්‍රභේද වශයෙන් දක්වනවා සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව, එහෙම නැත්නම් සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ෂා වේදනා කියලා පස් ආකාරයකට බෙදා දක්වනවා. දැන් මේ වේදනාව තමයි විඳිනවයි කියලා කියන්නේ. අපි මේ වේදනාව ලෝක ව්‍යවහාර වශයෙන් ප්‍රකාශ කරන්නේ මම විඳිනවා කියලා. මම සැප විඳිනවා, මම දුක් විඳිනවා. ඔහු සැප විඳිනවා, ඔහු දුක් විඳිනවා. ආදී වශයෙන් තමා විඳින සැප දුක්, අනුන් විඳින සැප දුක් ඒ පුජ්‍යලේතු විඳිනවා කියලා ගන්නවා. ධර්ම වශයෙන් නම් මෙතන පිළිෙන්නේ වේදනාව. ඒ වේදනාව අයින් කළොත් විඳීමක් නැහැ. සැප විඳීමක් හෝ දුක් විඳීමක් ඒ කියා දක්වන්නට වින්දනයක් නෑ වේදනාව අයින් වුණොත්. ඒ වේදනාව ඒ ස්කන්ධ පංචකෙහි එක කොටස. සංඥාවේ කියන්නේ හැඳිනීම් කොටස. එයද මම හැඳුනුවා, ඔහු හැඳුනුවා ආදි වශයෙන් පුද්ගලයෙකු කරන හැඳිනීමක් කොට ගන්නවා. ඒ හැඳිනීම් ස්වභාවයම අනිත්‍ය සංස්කාරයේ කිවේ චේතනාව ප්‍රධාන කොට ඇති ත්‍රිචෛතසික ඒ ක්‍රියාසිත කරන සිදු කිරීම වශයෙන් සලකාගෙන යනවා එනවා කනවා බොනවා දුවනවා පනිනවා හිතනවා නටනවා ආදි වශයෙන් එක එක චේතනාවන්ට අනුව සිදු කරන ක්‍රියාතිරන ඒවා ඒ චේතනාව නිසා සිදුවන කෘත්‍යයන්සේ ගන්නේ නැතුව ඒවා මගේ වැඩ මම කරනවා කියලා ගන්නවා අනේ චේතනාව සහිත වූ සංස්කාර ස්කන්ධය මමයි කියා ලෝක ව්‍යවහාර වශයෙන් ගන්නා අවස්ථාව අනිත් එක තමයි සිත පිළිබඳව මම සිතුවා මම දැනගත්තා ඔය ආදි වශයෙන් සිතම මමයිකට මම කොට ගන්න. මේ පහ වෙන්කොට සැලකන විට මමයි කියා ගන්න. එයක්. ඒ නිසා තමයි මේ පිටුතුන්ට මතක ඇති අර නකුල පිටු සූත්‍රයේදී නකුල පිතා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් තමන්ගේ తත්වයේ පිළිබඳව ප්‍රකාශ කළා. අහමස් නිබන්තේ ජින්නෝ මුද්ධෝ මහල්ලකෝ අද්දකෝ වයෝ අනුප්පත්තෝ ආසුර කායෝ අභික්කනා සංකෝ ඔය විදිහට අනිත්‍ය දස්සාවී 50න් බන්තේ ආදි වශයෙන් ස්වාමීනි මම දැන් බොහොම වයස්ගතයි මහලුයි ශරීරයේ නිතර ලෙඩ වෙනවයි නැවත නැවත ලෙඩට වැටෙනවයි මට බොහෝම මම බොහොම කැමති භික්ෂුන් වහන්සේලාවත් නිතර දක්නට ලැබෙන්නේ නැත බුදුරජාණන් වහන්සේවත් නිතර දක්නට එන්නට ලැබෙන්නේ නැත ඒ නිසා ස්වාමීනි මට බොහෝ කලක් හිතසුව පිරිස පවත්නා ධර්මයක් දේශනා කොට වදාරන්නට ය කියලා ඉල්ලා සිටීමක් කරා ඒ කල අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒව මේතං ගහපති ඒව මේතං ගහපති ආතුරෝහායන් කායෝ අණ්ඩ භූතෝ පරියෝනබ්බෝ යෝහි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය කිමං යත්‍ර බාල්‍යා තස්මාපියතේ ගහපති එවං සික්ඛිතබ්බං ආතුර කායස්තනේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति එවං හිතෝ ගහපති සික්ඛිතබ්බං කිය උන්වහන්සේ ඒ නකුල පිටුට අනුශාසනයක් කළා ඔබ කියන දේ ශ්‍රේමයේ ගෘහපතියේ ශ්‍රේමයේ මේ ශරීරයම නෙඩේ. ආතුරෝ හයායම් කායි. අණ්ඩ භූතෝ පරියෝනබ්බෝ මේ දුර්වල වූ විතරයක් වගේ ශරීරය මේ සිවුම් සිලියකින් වට වෙලා තිබෙන ශරීරයක්. එබඳු මේ ශරීරය යම් කෙනෙක් Taman නිරෝධියයි කියා සලකනවා නම් යෝහි ධාපති මං කායං පරිහරන්තෝ මුත්තම්ති ආරෝග්‍යං පටිගාමීය එවන් වූ මේ ශරීරය පරිහරණය කරන කෙනෙක් Taman නිරෝගියයි කියා කලකම්මේ නම් සිතන්නේ නම් ප්‍රතිඥා කරන්නේ නම් හිමඤ්ඤත්‍ර බාල්‍ය ඒ මෝඩකමක් මිස වෙන කුමක්ද තස්බහතිය තේ ගහපති එවං සික්ඛිතබ්බං එදින් ගෘහපතිය ඔබ මිසේ පුහුණු විය යුතුය හිතිය යුතුය ආතුර කායස්තමේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති මේ ආතුර වූ කයක් ඇසුරු කොට පවත්නා වූ සිතේ ලෙඩය සිහියෙන් යුතුව නැති කර ගන්නේ නැයි කියා හික්මන්නේය. හික්මන්නේය. මේ අනුශාසනය අසාගත් නකුල පිටු බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරව කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවදුරටත් Taman ප්‍රශ්න කළොත් Tamanට ඒ කරුණා විස්තර කර දීන් වශයෙන් උන්වහන්සේ වෙහෙසටපත් වෙනවා. ඒකට කැමති නැහැ. ඒ නිසා ඔහු බුදුරජාණන් වහන්සේට වැඳලා කඩකුණු කරලා සරිතාම්බුරු ඉන්න පළාතක පැත්තට ගියා. සරිතාම්බුරු දුරදිම දැක්කා. මම බොහොම සතුටෙන් ඉන්නේ කියලා. සරිතාම්බුරන්ට වැඳලා එකත් පස්සට හිඳගත්තම ඇහුවා. බොහොම සන්තෝෂ බවක් පේනවා මුහුණේ. මුහුණ බොහොම පැහැපත්. කෙනෙක් ධර්මයක් එහෙම අසන්නට ලැබුණද ස්වාමීනි මම ධර්මාභිෂේකේ ලබාගෙනයි එන්නේ. ඉතින් ඇහුවා බුදුරජාණන් වහන්සේ තමනුත් අතර ඇති වුණු කතාව. කිව්වා ඒ සාකච්ඡාව මෙන්න මෙහෙමයි කියලා. ඔබ ඇසුවාද බුදුරජාණන් වහන්සේගෙන් ආතුර කය ඇසුනකොට පවත්නා හිතේ ආතුර බව නම් කුමක්ද? ඒ නැති කරගන්නේ කෙසේද කියලා. නෑ ස්වාමීනි මා ඔබ වහන්සේ වෙතට ඒ දුර සිටම ආවේ ඔය කාරණේ ගැන විස්තරයක් දැනගන්නට. ඒකයි සරියුත්හාමුදුරුව වදාළේ. ඉදගහපති අසුත්තවා පුතුජනෝ අරිය ධම්මස්සක් අරිය අරියාණං අදස්ථාවි අරිය ධම්මස්සක්ෝ විදුහෝ අරිය ධම්මේ අවිනීතෝ සත්පුරිසානං අදස්ථාවි සත්පුරිස ධම්මස්සක්ෝ විදෝ සත්පුරිස ධම්මේ අවිනීතෝ රූපං අත්තතෝ සමුපස්සති අහං රූපං මම රූපං ওই විදිහට මහන්ස වදාලා මේ අසෘතවත් ප්‍රත්‍යඥයා රූපය මමයි කියා ගන්නව නැත්නම් මගේයි කියා ගන්නවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූප රූපවන්තං වාත්තාන. ඒ ආත්මයයි කියන මම රූපයකින් යුක්තයි. නැත්නම් රූපයෙහි ආත්මයෙහි රූපය ඇත්තේය. අත්තනිවා රූපං ආත්මයේ රූපය ඇත්තේ නැත්නම් රූපයේ ආත්මය ඇත්තේ කියලා මේ අසෘතවත් ප්‍රත්‍යඥයා මෙන්න මේ ලෝකයේ සිටින අසෘතවත් ප්‍රත්‍යඥයා ඔය විදිහට හිතන්නේ. ඉතින් ඕකෙන් බහැරව හිතන්නට අමාරුයි. විදියක් නෑ උට. ඒ නිසායි මේ අනුශාසනය පිළිගන්නට ශ්‍රද්ධාව පිළියෙන්නේ.